අපි මේක බුදුහාමුදුරුවෝ මේක දන්න නිසා අපිට කියනවා උඹ ආනාපාන වගේ මධ්‍යස්ථ අරමුණක හිත තියපන්. ආශාසය ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. මං ආශාසය දැක්කයි කියලා පෝස්ටර් ගන්න දෙයක් නැහැ නේ. කැකෝ සංගහන දෙයක් නැහැ නේ කියන්නේ මධ්‍යස්ථ අරමුණ නිකන් දියාරුයිනේ. නිකන් තැම්පිච්ච පිපිඤ්ඤ කැලක් වගේ. ආශාසය දැක්කයි කියලා නම්බුකාර දෙයක් නැහැ. ප්‍රසාසය දැක්කයි කියලා දෙයක්වත් නැහැ. පොළවේ පය තිනනට දන්නවයි කියන මහ දෙකු දෙයක්වත් නැහැ. අපි මේ මනුස්සයා බුදුන් ගැන දාලා හරියි. නැත්නම් මේ ධම්මජීව හඳුකින් දෙක අහලා හරි කවන්නේ. මේ ආස්වාදපස්සත් එක හිටියයි කිය. ආන්නේ එහෙම ඉන්නකොට ඇහැට නෙවෙයි හිතට රූපයක් පේනවායි කියලා හිතමු. ඕන භාවනා කරනකොට බුදුහාමුදුරුවෝ පේනවා. ඕන ජේතවනාරාමේ පේනවා. ඕන අසුචි පිටක් පේනවා. ඕන මිනි ඔලුවක් පේනවා. දැන් මේක අල්ලන කොච්චර කතා කරනවද කියලා බලන්න. මේ භාවනා කරන්න තියෙන්නේ ආස්වාද ප්‍රසආද. ඉතින් ඒක තියෙන්නේ ඒක පෙළ ගැහිගෙන එනකොට විවිධ රූප පේනවා. දැන් පෙළ ගැහුනේ නැතත් පේනවා. මේක දැකපුවාම හුඟ දෙනෙක් දැන් මේක කමඨාන සුද්ධ කරගන්න නැතුව ඉදිරියට යන්න බෑ. අර පිනිච්ච දේ අදගෙන කොච්චර දෝ කතා ගොතනවා එහෙම වුණොත් කොහොමද මෙහෙම වුණොත් කොහොමද අපිට මතක නැහැ අපේ ප්‍රධාන අරමුණ ආනාපානිය ඔය රූප පෙනුනට ඒක එහෙම තියෙද්දි අපිට නැවත ආනාපාන යන්න පුළුවන් නම් බුදුන් දැක්කා වගේ ධර්මයේ දැක්කා වගේ සංඝයා ඕක තමයි සීලය කියන්නේ. නමුත් අපි මොකද කරන්නේ? ආනපන පැත්තක තියලා මේ දැකපු රූපේ මම දැක්කේ කහ පාට එළියක් ස්වාමීන් වහන්සේ මේ මං කොතනද ඉන්නේ? මං සංකාරූපික ඥානෙද ඉන්නේ? මම ඉන්නේ උද්‍යප්පේ ඥානෙද? එහෙම නැත්නම් මම මේ නාම රූප පරිච්ඡේ ඥානෙ ඉන්නේ කියලා අර ගත්ත ආනපන මතකත් නැහැ, සතිය මතකත් නැහැ. මේ කොහෙද යන කුණු කන්දලයක් අල්ලගෙන ඉතින් කතා කරනවා. භාවනාවේදී හොඳට මතක තියාගන්න යම් ආකාරයකට අපේ හිත මූල කර්මස්ථානට යා වෙලා මේ වෙලා යෙදී සැදී පැහැදී ගත කරනකොට ඇහැට රූප පේන්නේ නෑනේ. ඇහැ වහගෙනනේ. නමුත් චක්කායතනය කියන ආයතනේ වහලා නෑ. ඒ ආයතනේ මොකද කරන්නේ? අර පරණ මතකොලින් මොකක් හරි ගන්නලා පෙන්නනවා. වෙන්න පුළුවන් මේ මනුස්සයාට ආනාපාන කරන බව මතක නැහැ. අර හිතින් පෙන්වන රූපේ මේ අම්මා දැක්කා වගේ බුදුන් දැක්කා වගේ ඉතින් අපේ මේ කර්මස්ථානාචාරින්න ඒ වෙලාවට බුදුන් පෙනී බුදුහාමුදුරුව හම්බ වෙලා පුළුවන් නම් කර්මස්ථානයක් ගන්නදී. අනේ මුං වහන්සේලාට අං අං නැතිකම විතරයි තියෙන්නේ. ඔබ භාවනා කරනකොට බුදුන් එයි අහපුවම වැඳලා බුදුහාමුදුරුව කමටහනක් ගන්න කියලා කියනවා. ඉතින් ඒකල්ලත් කියලා කියනවා අපි මේ ප්‍රබුද්ධ જાතියක් නිවන් දකින්න යන්නේ කියලා නිවන් නෙවෙයි අං එයි. ඒ අං කටයන් කරලා කොපු ගහන්න ඕනේ. මේ අයින් කළ යුතු මේ ප්‍රපංච ධර්ම වෙනුවට භාවනා කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? කහ පාට දැක්කොත් මොකක්ද අදහස? නිල් පාට දැක්කොත් මොකක්ද අදහස? හතරස් එකක් දැක්කොත් මොකක්ද? රවුම් එකක් දැක්කොත් මොකක්ද කියලා සංඥා අනුසයක් පහළ විය හැකි දෙයක් අමතක කරලා ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මෙ නෙවෙයි කියලා පැත්තක දානවා වෙනුවට මූල කර්මස්ථානේ අමතක කරලා සතිය පැත්තක දාලා මේ කතන්ත කහත් මේකටත් වැඩි අපි පොඩ්ඩක් ගැඹුරට ගියොත් ආස්වාද ප්‍රසාර දෙක සංසිඳුණයි කියලා හිතන්න. ඒක ඉතින් බොහොම ගැඹුරු තැන. නමුත් අපි හිතමු යෝගාවචරයට යම් ප්‍රමාණයකට බණ අහලා අහලා අහලා දහසක් වර වැඩි කරලා කරලා කමඨාන් සුද්ධ කර කර සුද්ධ කරන කියලා කර්ම ගෙවිලා දවසක මේ ආනාපාන සංසිඳිච්ච හැම මොකද වෙන්නේ? කායනුපස්සනාව කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඇහ, කන, දිවනාසය, කය කියන මේ දේවල් අපේ චිත්‍රයෙන් අයින් වෙනවා. ඉතුරු වෙන්නේ නාම ධර්ම විතරයි. ඒ නාම ධර්ම වලදී වේදනා සහ සංඥා කියන දෙක කොජ දාන්න පටන් ගන්නවා. නිසා කය බුද්ධම විදියට මේ කය දැනෙන්න පටන් ගන්නවා වේදනාව නෙවෙයි මේක ඇතුලේ කුඹි දුවනවා වගේ කහ පාට මේ මේ නලියන්න වගේ රත් වෙන්න වගේ සීතල වෙන්න වගේ බඹර චක්‍ර කරකෙන්න වගේ දියසුලි පේන්න වගේ ගිනි කඳු පුපුරන්න වගේ පේන්න පටන් ගන්න මේ කයේ අවුරුදු කාලේ මේ රත් කළගත්ත රබානකට පොඩ්ඩක් තට්ටු කරලා සද්ද වෙන්න වගේ මේ හැම තැනින්ම සංඥා ගොජ දාන්න පටන් ගන්නවා වේදනා ස්වරූපේ ඒ වගේම සංඥා එන්න පටන් අර ගන්නවා ශබ්ද මාර්ගයෙන්, ගන්ධ මාර්ගයෙන්, රස මාර්ගයෙන්, පොට්ටබ්බ මාර්ගයෙන්. සමහරුන්ට ওই භාවනා මට්ටමට යන 아무තු ගඳක් එනවා. සමහරකට කටේ කෙල උනන්න ගන්නවා. සමහරකට රූප පේන්න පටන් ගන්නවා. සමහරුන්ට රත්න සූත්‍රය, කර්ණිමිත සූත්‍රය ඇහෙනවයි කියලා පටන් අර ගන්නවා. මේ සෑම දෙයක්ම ඒගොල්ලෝ බාහිරයට දාලා ආත්ම කරගන්න හදනවා. මේ හිතේ තියෙන හොල්මන් බව දන්නේ නැහැ. ඉති ප්‍රපංච කරනවා. ප්‍රපංච කර කර කර කර කර කර ඒක විස්තර කරලා දෙන්න බැන්නම් ගුරුවරයාට කියනවා මේ ඊර්ෂියාව බලන්න මං විතර බලන ඕගොල්ලනේ. ඒ යහඳුරු ඒ යහඳුරු මෙව දකින්නට නැහැ කියනවා. මට විතරයි මේක තේරෙන්නේ යාට තේරෙන්නේ නැහැ කියලා. ඒ ගුරුවරයා කියනවා බැලුවොත් උඹට වෙන්නේ ওই භාවනාව කැඩෙනවා. සතිය නැති වෙනවා. ඒ නිසා උඹ ඔය සංසුන් වෙච්ච හිතේ ඔය බුබුලු දානේව බලන්න යන්න එපා. සංසුන් හිත දිහා බලපන් කියලා අපෝ. ඒක විසිතුරු නෑ. ඒක ලස්සන නෑ. ඒ නිසා එනේ එන දේවල් වලට සංඥාවල් දාගෙන ඒක දිගේ කතා ගොතාගෙන මවාගෙන ඒකෙන් යටපත් වෙලා ඒකට බැහැගෙන ඒක අභිනන්දනය කරලා අභිවදිතබ්බන් අජ්ජෝසේතබ්බන් කියලා එන එන හැම දෙයක්ම සුද්ධ කරගෙන අපි කවදාද ඉවර කරන්න කියලා හිතනවා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා භාවනා කරනකොට ඔබ නොහිතා මොන්න මඟුල ආවා රූපයක් ආවා සද්දයක් ආවා ගඳක් ආවා රසක් ආවා පහසක් ආවා ඒක මම නෙවෙයි කියන පුරුදු වෙන්න මගේ නෙවෙයි කියන පුරුදු වෙන්න මගේ ආත්මේ නෙවෙයි කියන පුරුදු වෙන්න ඒකට බැහැ ගන්න එපා, අබිරමණය කරන්න එපා, කතා ගොතන්න යන්න එපා. කතා ගොතන්න ගියොත් සංසාරේ ගැට ගැහෙන හැටි මතක තියාගන්න ඕකම තමයි සංසාරේ කියන්නේ. ඒ නිසා මේ සංඥාවේ මේ වෙලාවේදී කරන විකාර ටික අපේ ථේරවාද ශාසනයේ විදර්ශනා උපක්ලේශ වශයෙන් සඳහන් කළා දීලා තියෙනවා. ටිකක්. භාවනා කරන කෙනෙක් භාවනා කරගෙන යනකොට මම මේ ධ්‍යාන ලැබුවා මම මාර්ගඵල ලැබුවා මම රහත් වුණා මට දිබ්බ චක්කු තියෙනවා මට දිබ්බ දෝත තියෙනවා ඒ විතරක් නෙවෙයි මේ ඔක්කොටමත් තියෙනවා කියලා බුදුමාකාර කතාගති කතාගෙතිල්ලකට එනවා ඉතින් අපේ භාවනා ලෝකේ ඉන්න කට්ටියත් ඕකට සපෝට් එක දෙනවා ඉතින් දුන්නාට පස්සේ දෙගොල්ලම කාගෙන දෙගොල්ලම අනාගෙන අනාගාමි වෙන්න තියෙන එක අනාගන්න එක තමයි කරන්නේ මේ වෙලාවේදී නිහතමානී වෙලා කතාවල් අඩු කරලා හෙලි කිරීම මතු කිරීම කියාපෑම අඩු කරලා නිහතමානී වෙන්න ඕන කෙනා අවසන් ගියාට පස්සේ මේ මනුස්සයා මුළු භාවනා ගමනම කඩලා යනවා. ඉතින් මේකදී මම ඇත්තටම ওই පහුගිය ටිකේ මම හිතන්නේ අවුරුදු දෙකට විතර ගිය වෙලාවේදී අහම්බෙන් වගේ මං කියුවා ඒ මහායාන පොතක ඒ සූරංගම සූත්‍රය කියලා ඒ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ ඒ සූත්‍රයේ අවසාන කොටසේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරේ යෝගාවචර ගමන සාර්ථක වෙනකොට මගදී හම්බෙන යක්කු 53 ගැන. එහෙම නැත්නම් බොරුවල්වල් 50ක් ගැන සඳහන් කරලා තියෙනවා. රූප සම්බන්ධයෙන් බොරුවල්වල් 10ක් තියෙනවා, වේදනා සම්බන්ධයෙන් බොරුවල්වල් 10ක් තියෙනවා, සංඥාව සම්බන්ධ බොරුවල්වල් 10ක් තියෙනවා, සංස්කාරවල 10යි, විඥාණයට 10යි. ඒ තමයි විචිත්‍රම කෑල්ල තමයි සංඥාව පිළිබඳව බොරුවල්වල් ටික. ඒ යෝගාවචරයට භාවනා කරගෙන යනකොට මේ අනුන් සුව කිරීමේ ශක්තිය එන්න පටන් ගන්නවා. අනුන්ගේ හිත කියවන්න පුළුවන් ශක්තිය එන්න පටන් ගන්නවා. පෙරවිසු කඳපිලියොත් දැක්කම සත්‍ය එන්න පටන් ගන්නවා. ඈත කතා කරන දේවල් තේරෙන්න පුළුවන් ශක්තිය එන්න පටන් ගන්නවා. ඇත්තටම ශක්තිම නෙවෙයි ආපු එක ප්‍රපංච කරනවා. ප්‍රපංච කෙරුවට පස්සේ ඒ යෝගාවචරයට තමයි මේ නිවනට යන්න හදන ගමනක් මතක නෑ අනුන්සූපත් කරන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් වෙන ලෝකත් එක්ක කතා කරන්න පටන් අර ගන්නවා. ඉස්සර වෙච්ච ආත්ම ගැන කතා කරන්න පටන් ගන්නවා. ඉස්සරහට වෙන්න තියෙන මේ අනාවැකි කියන්න පටන් අර ගන්නවා. අනේ ගිහිල්ලා අච්චර වටිනා යෝග ජීවිතය එහෙම නැත්නම් මේ තණ්හාමාන දිට්ටි අයින් කරන්න යන ජීවිතයේ තණ්හාමාන දිට්ටි වගුරන නිකම් වගුර ගවරවලක් කරගන්න. ඉතින් මේක ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ විස්තර කරලා කියනවා ඇත්තටම යෝගාවචරයේ අසරණයි යෝගාචරය අහිංසකයි. මේ වැරද්දෙන් 50 භාවනාව කරන ගුරුවරයා වගේ කියන්න ඕනේ කියලා. දැන් කියලා දීලා තියෙනවා මේ පාරේ යනකොට ඔබට මේ මේ වගේ දේවල් එනවා. කරුණා කරලා එපා දුවේ ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ කියලා නන්දමණිගේ හින්දුවක් තියෙන්නේ. ඔය බයිලා කතා අහන්න ගියොත් කවදාක නිවනට යන්න හම්බෙන්නේ සතිය නැති වෙනවා සරල භාවය නැති වෙනවා අවුල් කරනවා. අපි මේ ගමනට බුදුහාමුදුර කියන යථාභූත ඥාන දර්ශනය කියලා ඇති හැටිය දැකීම. මේ වෙලාවේ ඇහෙන පේන දේවල් පටන් අරගත්තොත් අපි ලොකු ස්වාමීන් වහන්සේ කියන ඉතින් හොඳට භාවනා කරගෙන ඉන්නකොට ඒ යෝගාවචරය හිතනවලු කවුරු හරි ඇවිල්ලා නිකන් 100 කතා කරනවා නැත්නම් ගුරු හාමුදුරෙන් ගුරු හාමුදුර කතා කරනවා ආ යෝගාවචරය බොහොම හොඳයි ඔන්න ඔතන එළියේ දොරගාවට ගිහිල්ලා ඔය දැන් ඉන්න හැරිලා ඉන්නේ උතුරු පැත්තෙන් ඔය නැගිනේට මුණ දාලා භාවනා කරන්න හරියන්නේ නැද්ද බලන්න කියලා නිකාන්ක සංඥාවක් එනවා. ඉතින් මේ යෝගාවචරය කරන කට්ටිය කවුරුත් නැතිලා හොරේන් කියලා දොර ඇරලා උඩ පැත්ත හැල්ල පොඩ්ඩක් භාවනා කරලා බලපුවා. හරියට හරි නේද? টොප් එකට භාවනාව යනවා. ඊට පස්සේ ආ හිතා ගන්නවා දැන් හරි ඒ මට මේ සම්බන්ධකම් ඇවිල්ලා. ඒක කියන ඕක දිග උඩට යන්න ගලක් තියෙනවා. ඒ ගල උඩ වාඩි වෙලා බටහිර පැත්ත හැල්ල භාවනා කරා. ආ ඊට පස්සේ යෝගාවචරය කවුරුත් නැතිලා රෑමත් දහන්නේ කියලා ගල උඩ ඉඳගෙන භාවනා කරනවා. අම්මද බෝල මෙන්න වැඩි ෂෝක් එකට භාවනාව යනවා. ඊට පස්සේ කියනවා දැන් ওই භාවනා දිනුනකොට රැයට ගෑවට ප්‍රශ්නයක් නැහැ. පිස්සු. ඔය කාලා භාවනා කරන්න හරියනවා. අනේ මෙයා ගයිදින් නැයටත් දොරෙන් ටිකක් කාලා භාවනා කරනවා. අයිටත් එදී හොඳට හරියනවා. උකට සුදු මඳින්න ඕනේ නැහැ. අන්තිමට මෙයාගේ සීලෙත් කඩලා, තේරම විනාශ කරලා මොනවක් කරයිද කියන්නේ දන්නේ මෙච්චර ලස්සන සතියක් දීලා තියෙදි මෙච්චර ලස්සන ආනාපානියක් දීලා තියෙදි මෙච්චර ලස්සන කයට මුල් කරගෙන ඵලයන් කියලා තියෙදි අර එන විකාරත් එක්ක යන්න පටන් අරගන්න මේ කතා ගැටීමට එහෙම නැත්නම් අනුන්කින් එන මේ සුරංගන කතා වලට අහුම්කම් දෙන එක ඉතින් ඒක මේ ජනමාධ්‍යෙන් කරන්නේත් ওই ටිකමනේ බඩුවක් විකුණ ගන්න ඕන වෙච්චාම රිසර්ච් পেපර්ස් 3-4ක් පෙන්ලා කියනවා මේක කෑවොත් නම් මොකුත් නැහැ කළු සුදු කෙස් තක් ගන්නකොට කළු පාට වෙනවා ආ ඉතින් අපේ කට්ටිය ඕලිම යන්නේ කළු සුදු කේස් කළු කරගන්න. මේ තිරියන් ශක්ති මෙන්න. අන්න ඉතින් අනේ අනේ වලින් සෙන්දර තාප්පේ තියාගන්න වෙලාවක් නැහැ බඩු එනේ නෙව විකිනේ. මොකද ගන්නවද පහුගිය දවස්වල ආපු ඇන්ත්‍රැක්ස් කියලා එකක් ආවා, චිකන් ගුන්යා කියලා එකක් ආවා, ඌරුකු ලෙඩ කියලා ආවා. මේවා සේරම වෙළඳ ව්‍යාපාර විසින් බෙහෙත් විකුණ ගන්න කරපු මායාවල් බව දන්නවද? ඒක වෙනකොටම එක පාමසිකවත් නැහැ බේද. ඔක්කොම එකෙන් නම්. මොකද මේක ජාතික මට්ටමේ යනවා, ජාත්‍යන්තර මට්ටමේ යනවා, ඔක්කොම මැරෙනවා කියලා පටන් අරන් තියෙනවා. තන්නේ කර ප්‍රෝඩාවල් යනවා. ඒ ප්‍රෝණාවල් කන්නේ මේ කෑදරකම නිසා තමයි තණ්හාව නිසා තමයි මාන්න නිසා තමයි දික්ක නිසා තමයි භාවනා විදිහට මේ ලනු කන්නේ මේ යථාභූත ඥාන දර්ශනේ මේ ආනාපානේ මේ සතිය කියන සරල භාවේ නැතුව මේ සංඥාවල් දිගේ පටලවෙන්න පටන් අරගත්තොත් අපේ බුදුහාමුදුරුවගේ මෙච්චර යථාභූත ඥාන දර්ශන තියෙන කෙනෙක් ගා වැඩ කරද්දිත් ඔහොම වෙනවනම් নিকමට හිතන්න අන්‍යගම් මිනිස්සු මේ සුව කිරීමේ තේවාවල් පවත්නවා දෙයයන් ආශිකින් ඔක්කොම අරගෙන දෙනවා මොන විකාරයක්ද තියෙන්නේ කියලා. අපිට හිතෙනවා දෙව්ව අපිට මේ සටන් කරලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ කියලා. අඩු ගන්න අපිට දෙන මේ රටනවත් කරගන්න බැරි කොට භාවනා කරට මතුවෙන මේ සෑම දෙයකටම අපි කතා කරත කොටා අරක වෙන්නේ මොකටද මේක වෙන්නේ මොකටද කිය කිය මූල කර්මස්ථානේ මගහරිනකොට සතිය නැති කරගන්නකොට අපි කොච්චර විවෘතද අපි කොච්චර අනාවෘතද කොච්චර අසරණ කොච්චර අනාථද කියලා බැලුවොත් දිවන්නේක් නෑ තකතිරුකම විතරමයි තියෙන එකම උත්තරේ අපේම තියෙන තකතිරුකම භාවනා කරලා ලබන ඥානයක් තිබුණොත් එන්න ඕනේ ලබන දැනීමක් තිබුණොත් එන්ඩෝණ ඥානෙ එයි. ඔක පැතුවට එන්නේ නැහැ. භාවනාවෙන් අඩුවෙන් කරලා මට ලැබේවා කිව්වට එන්නේ නැහැ. අපිට කරන් තියෙන්නේ හේතු සම්පාදනය විතරයි. හේතු සම්පන්නය කරුවොත් වෙන්න දෙන්නේ වෙනවා. එහෙම නැතුව අපි හිතුවොත් එහෙම නෑ මම කෙටි ක්‍රම තියෙනවා. ඉක්මනට ලබා ගන්න ක්‍රම තියෙනවා. මේ හැම මේ මෝඩකමක් කරා මේ සංඥාව ක්‍රියාත්මක වෙන නිසා යෝගාවචරය භාවනාව හරියන්න හරියන්න වඩා බුදුන් දිහාට හැරෙන්න ඕනේ. බුදුහාමුදුර කියන ප්‍රබුද්ධ මිනිස්සෙක්. ඉන්ද්‍රජාලිකයෙක්වත් ගාන්ධර්වයෙක්වත් මොකෙක්වත් නෙවෙයි. ඒ කියන්නේ ධර්මයේ දිහාට හැරෙන්න ඕනේ. ආගම දිහාට හැරෙන්න එපා. ආගම හරහා තමයි ධර්මයේ තියෙන්නේ. ඒක මේ සංඝයා දිහාට හැරෙනවයි කියලා කියන්නේ මේක කරලා පුරුද්දක් ඇති කියන්නේ. තමන්ගේ සීල දිහාට හැරෙන්න ඕනේ. ඒ වෙනුවට මේ අතුරු පාරවල් වලට ගියොත් මේ ඒකිනා පිළිබඳ වගේ කියන ගතිය සාසනේ නෑ. ඒ මේ භාවනාවේදී මෙන්න මේ කියන හරියාගෙන එනකොට එන පුංචි පුංචි දේවල් වලට රැවටෙන බව මගේ මොකද්ද වන්දන මගේ ගිහි කාලෙන් මම අතුරු කරපු ඇත්ත මට හරියට මතක් කරලා දීලා තිබුණේ මේ භාවනා කළා යමක් අපේක්ෂා කරන්න මේක තුච්චයි එක පාහරයි එක නිඳිතයි භාවනා කර මම ඉච්චරයි උඹට තියෙන්නේ ඔබ කිසිම දෙයක් අපේක්ෂා කරුවොත් අනිවාර්යයෙන්ම කරනවා ඒ නිසා ඒ සම්බන්ධව ඒ අදහසින් බලනකොට මම දැක්කේ එකම එක හාමුදුර කෙනෙක් මම දැක්කේ අපේ අපවත් වෙච්ච නායක හාමුදුර විතරයි. අනිසේරම කාලා තියෙන්නේ. කන කතා තමයි කතා කරන්නේ. ඊයති බලනකොට ඥානාරාම ස්වාමීන්ගේ දර්ශනය උන්වහන්සේගේ තියෙන ඇසුරේදී මම අවුරුදු ගාණක් කිත්තු මාසයක් කරලා බලුවා උන්වහන්සේ මේ මොන බොරුවද ලෝකෙට කියන්නේ කියලා. කිසිම අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේට බොරුව කියන්නේ උන්වහන්සේ පුළුවන් තරම් මාසු කළ දුන්නා නේ දරුවනේ. මේ භාවනා කරනකොට මේ සුරංගනා කතා අහන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ මේ ඉඳලා තියෙනවා. මේ මේ තැන්වල බොරු වලවල් තියෙනවා. මේ මේ තැන්වල උපක්ලේශ තියෙනවා මගහරවල යන්න පුළුවන් ඒක උඹට අටෝප එකක් නෙමෙයි බංගාරලා ඵලයක් කියලා. ඒ දර්ශනයම තමයි මම නැවතවරයක් මේ තහවුරු කරගත්තේ බුරුම ගිහිල්ලා ඒ බුරුම පඬිතාගේ වංශ ස්වාමීන් දැක්කට පස්සේ මේ මේ හාමුදුරුවගේ මල්ලි වගේ තමයි කිසිම දවසක මොනම විදියකින්වත් මේ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකෙට නෑ උප්පන්නේ සතියෙමයි මැරෙන්නේ සතියෙමයි උදේටත් සතියෙමයි දවල්ටත් සතියෙමයි කොයි දේ කතා කරක්වත් කිසිම වෙන දෙයක් නැත්තේ නෑ භාවනාවේ ඇති හැටිය දැකීමටමයි යොමු කරවන්නේ. ඉතින් මට පුදුම සතුටක් ඇති වුණා මෙහිම එක්කෙනෙක් දෙන්නේ හරි ලෝකේ ඉන්න කොහේ යන්නේ. මෙච්චර මේ බොරුව මායාව පෙන්වන්න හදන තැන්වල නියම බුදුරජාණන් වහන්සේගේ කොඩිය අරගෙන මෙන්න දරුවා කොඩිය මෙන්න බුදුහාමුදුරුවෝ කියපු දේ. මේක රස නැහැ. කතා ගෙතෙන්නේ නැහැ. හැබැයි මේක කෙරුවොත් යන්න පුළුවන් කියලා ඒ පෙන්නපු ජයකණු වගේ තමයි. අනේ 10ට තමයි අපිට තේරෙන්නේ අපි ශාසනය කරනවා කියන. එහෙම නැත්නම් මේ ලෝකේ කවසන්ඩ එහෙම නැත්නම් මේ මේ කලකම් බැල්ල කරන්න හදන කතාවක් නෙවෙයි ශාසනය කරනවා කියලා කියන්නේ යම් තැනක සංඥා අනුසයක් ප්‍රපංච සංඥා සංඛා අනුසයක් ඇති වෙන නම් ඒක කවදාකවත් අභිනන්දනය කරන්නත් එපා, අභිවදන කරන්නත් එපා, අජ්ජෝ සබ්බ කරන්නත් එපා. නැත්නම් ඒක උනන්දු කරවන්නත් එපා. අනුන්ට කියාපාන්න යන්නත් එපා. ඒකට ගෙවදින්නත් එපා. ඉවෙදුමත් කාදාකන් නිවන නෑ. නිවන කියන්නේ එහෙම මේ අභිවදිතබ්බං අජ්ජෝ අජ්ජෝ සේතබ්බං අභිනන්දිතබ්බං කියන එකක් නෙවෙයි. ඒක නිසා කරගෙන කරගෙන කරගෙන යනකොට මේ විශේෂයෙන් මේ සංඥාවේ චීන මේ මායාව ගැලවිලා ගියාට පස්සේ ජනමාධ්‍ය කියලාම අපි කොච්චර රැවටෙනවද කියන එක ජනමාධ්‍ය හරහා කොහොමද ආණ්ඩු පෙරලන්නේ කියන එක ජනමාධ්‍ය හරහා මේ බොරු වෙළඳ ද්‍රව්‍ය හදාගෙන මේ සත්‍ය පොළොවට එහෙම නැත්නම් ස්වභාවයට සෞඛ්‍යට සම්බන්ධ දේවල් පැත්තක දාලා බොරු ජරාව කාලා ලෙඩ වෙන හැටි ඔක්කොම දිහා දැක් ගන්න පුළුවන්. නමුත් අසරණයි මොකද මුළු ජනගහණයම මේක කාලා තියෙනවා. නමුත් ਸਰවඥාන්සේ සාහිතික කරනවා ඔබ කොච්චර රට්ටු නරක වෙලා හිටියත් ඔබ හරි පාර දන්නවනම් නෛර්යානික සද්ධර්මයේ දන්නවනම් ওই මොනම දෙයකටත් වැඩිය අවබෝධය හරි බලවත්. ඒ නිසා අපිට තියෙන එකම සරණ එකම පිහිට කොහොම හරි කමන්න කොච්චර කෑවත් කමන්න කොච්චර මෝඩකම් කෙරුවත් කමන්න අපි නැවත නැවතත් අර පටන් ගත් ආනාපානෙ ඉස්සර කරගෙන යන්න. මුලින් ජීවිසගත සතිය ඉස්සර කරගෙන යන්න. ගමන නිකන් මේ කම්මැලි ගතියක්, පහළු ගතියක් දැනේ. හැබැයි පෞසිද්ධ වෙන්නේ අකුසල් සිද්ධ වෙන්නේ පටලවිලි සිද්ධ වෙන්නේ ඒ නිසා ඒ දේ කරගෙන යන්න නම් මේ සංඥාව කොච්චර අපි පටලනවද කියන එක මේක দমনය කරගත්තේ නැත්නම් කොච්චර අපිට විපාක ආදීනව ගෙන දෙනවද කියන එකට අවබෝධ කරන්න කරන්න ඉසගිනි ගත්තකෝ ඒක නිවන දේ කරනවටත් වඩා සංවේගික වෙන්න පටන් ගන්නවා මේ සංසාරේ ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම අනන්ත සංසාරයක් වෙන්න පටලවිලි වෙන්නේ නොවීම නම් පූර්ණ අවදි භාවය ඕනේ ඒ පූර්ණවදි භාවයේ සංඥාවෙන් පටන් ගන්න බෑ. කායන පස්සනාවෙන් පටන් ගන්න, රූපෙන් පටන් ගන්න, වේදනාව හරහා ගියාට පස්සේ තමයි මේ සංඥාවේ තියෙන මේ විචිත්‍ර භාවය, චපල භාවය, ඡට භාවය, මායාවී භාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට මම මේ ශක්ති ප්‍රමාණයෙන් මේක බෙදා හදා ගන්න බැලුවේ මට සැකයක් තියෙනවා මේක sannivedana වෙනවාද කියලා. මේ කිය අහගෙන ඉන්නකොට කාට හරි මේක ප්‍රයෝජනයක් වෙයිද නැත්නම් බයක් ඇති වෙයිද කියලා නෑ. බයක් ඇති කරනම් මට ඕනකමක් නෑ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ධර්මදේශනා නිම කරමින් යම් ප්‍රමාණයකට සතිය වඩ아가න තියෙනවනම් යම් ප්‍රමාණයකට සමාධිය වඩ아가න තියෙනවනම් යම් ප්‍රමාණයක කායනුපස්සනාව වඩ아가න තියෙනවනම් මේ සතියේ සරණයි මේ සමාධියේ සරණයි මේ කායනුපස්සනාවේ සරණයි කියලා යන්න යන්න කදා පටලවෙනවා.